ධර්මානුශාසනාව දේශකයන් වහන්සේ මේරිගම බෝතලේ ඉහළගම කිනුතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය තල්ගමුවේ සුදීරානන්ද ස්වාමීන් වහන්සේ समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृणन्तु सद्गमुखदम् धम्मसवनकालो अयं भदन्ता धम्मसवनकालो अयं भदन्ता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 ඉද භික්කවේ භික්ඛෝ අධිකරණිකෝ අධිකරණ සමතස්ස නවන්නවාදී අයම්පිකෝ ධම්මෝ න පියත්තාය න සක්කත්තාය න භාවනාය න සමඤ්ඤාය න ඒකී භාවාය සංවත්තති තී සාදු සාදු සාදු ධර්මානුශාසනාව සඳහා ආයතන මගින් ආයතනය මගින් ලබා දී තියෙන මාන්ත්‍රකාව විනය පිටකය සම්බන්ධ කරගෙන කරුණු රාශියක් මතු කිරීමට හේතු වෙන මතු කළ හැකි මාතෘකාවක් විනය පිටකය විනය විනයෝ නාම ශාසනසායු බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී දෙපාර්ශ්වයට දේශනා කරපු විනය තමයි ඒ ජීවිත තුලින් අනුගමනය වෙනකොට ශාසනයෙහි ආවිසය ශික්ෂණය ගිහි සමාජයක වුණත් හොඳ පැවැත්මකට දියුණුවක් ඇතිවීම සඳහා අවශ්‍ය කරනවා හික්මීමක් විනයක් ගිහි විනයයි පැවිදි විනයයි ගත්තර පස්සේ සෑහෙන වෙනසක් තියෙනවා ගිහි විනයට වඩා පැවිදි විනය දිවි කියලා කර කොට රැකිය යුතුයි. ගිහි පින්වතුන්ට ඒ ශික්ෂාපද කැඩෙනකොට නැවත වතාවක් ගන්නට පුළුවන්. පැවිදිතුමන් වහන්සේලාට එහෙම කරනට පස්සේ නැවත සකස් කර ගැත හැකි මහානකමට සම්පූර්ණයෙන් මහානකම නැති නොවන ශික්ෂාපදක් තියෙනවා. ඇතැම් මේවා තියෙන මහානකම නැති වෙනවා. එම නිසා මේ ගිහි විනය හරි උසස්. මිත්‍යා දෘෂ්ටික බමුණේ විනය පිටකයේ පොත් ටික දැකලා පැහැදිලා තියෙනවා. අද කාලේ වුණත් මේ විනය එළියට එනවා නම් ස්වාමීන් වහන්සේලාගේ මේ ජන සමාජයේ මීට වඩා ශාස්ත්‍රයට අවධානයක් යොමු වේවි. මොකද ඒ විනය තුල තියෙන මහ පුදුම විදිහේ ආධ්‍යාත්මික ශික්ෂණය. ඒ ශික්ෂණය ඇති වෙනකොට බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ඒක හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්ටත් අන්‍යාගමික ලෝකයේ ලොකු ප්‍රසාදයක් ගොඩ නැගුණේ මේ විනය නිසායි. බුදුරජාණන් වහන්සේ හැම ආගමකම උදවිය ඇසුරු නිසුරු කළා. අන්‍යාගමික ආශ්‍රමවලට බුදුරජාණන් වහන්සේත් වඩිනවා ශ්‍රාවකයොත් වඩිනවා. ඒ අන්‍යගමික උදවිය තුල පවා නොකීවට මොකද ලොකු ගෞරවයක් තිබුණා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සහ භික්ෂුන් වහන්සේලා පිළිබඳව ගෞරවයක් තිබුණා මොකද ඒ ශික්ෂණය හමුවේ ඒක පළ නොකොට හැකි බැවින් පළ නොකර ඉන්න බැරි නිසා එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ එහෙම වඩිනකොට ඒ ඇත්ත ඉඳගෙන කියනවා ගෞතමයන් වහන්සේ වඩිනවා ගෞතමයන් වහන්සේ බොහොම විවේකී බවයි කැමති. ඒ නිසා කවුරුත් කතා කරන්නට එපා. ආසනයක් ප්‍රණවන්නට යනාදී වශයෙන් එහෙම ශික්ෂණයක් ඒ ඇත්තත් ඇති කර ගන්නවා. ඒ අනුව දැන් මේ විනය පිළිබඳව යම් අවස්ථාවකදී ස්වාමින් වහන්සේ නමකගේ තියෙන පැවතුම් වල ඊතරම් හොඳ නැතිකම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්මානුශාසනාව පැවැත්වුවේ. භාගතුන් වහන්සේ වැඩ සිටිය තැන වැඳිලා දේශනා කරපු ආකාරය කොහෙදිද මේ අනාදී වශයෙන් අවස්ථා සම්බන්ධය තමයි අර මුල් කොටසෙන් කියවෙන්නේ ඒවම් මේ ස්ත්‍රන් යනාදී වශයෙන්. එතකොට මේ දේශනාව ජේතවනාරාමේ සවැත් දොර ජේතවනාරාමේදී දේශනා කළේ ධර්ම කතිකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කථානායකයන් වහන්සේ අර කලන්දක කියන ස්වාමීන් වහන්සේ එල්ල කරලා බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙන තමයි දේශනාව පැවැත්වුවේ දේශනාව පැවැත්වීමට හේතුව භික්ෂුවක් එසේ නොවිය යුතුයි නොහබිනාකම් වලින් නොමහෙබි විය යුතුයි කියන බව අවධාරණය කිරීමට බුදුරජාණන් වහන්සේ මේ ධර්මානුශාසනාව පැවැත්වුවා මොකද එහෙම වෙනකොට ඒක ගෞරවය පිණිස අනෙක් අයගේ ප්‍රියභාවය පිණිස බණ භාවනා ආදී කටයුත්තකට හිත තැන්පත් කර ගැනීම පිණිස ශ්‍රමණ ගුණ වැඩි වීම පිණිස නිවන් පිණිස භික්ෂුන් වහන්සේලාගේ සමගිය පිණිස හේතු වෙන්නේ නැති නිසා මේ වැරදි විදිහට පැවැත්ම හොඳ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මෙතනදී පටන් ගත්තේ ඉදපන භික්කවේ භික්ඛු අධිකරණිකෝ හෝති. ඒ කියන්නේ අධිකරණ වලින් යුක්ත වෙනවා. දැන් අපට සාමාන්‍ය ජන සමාජය ගත්තට පස්සේ සාමාන්‍ය අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය මේ විදිහට තියෙනවා. අධිකරණ කියන වචනේහි තේරුම් ගොඩක් තියෙනවා. එක වචනයක් තියෙනවා මේ හේතුව කියන කාරණේ දැක්වීමට. මෙතන කියවෙන්නේ ඊට වඩා පුළුල් අර්ථයක්. එතකොට එහෙම ගත්තට පස්සේ මේ එක ස්වාමීන් වහන්සේ කියන්නේ කලන්දක ස්වාමීන් වහන්සේ මේ අධිකරණ වලින් යුක්තයි. ඉදිරියට කරුණු ටික තේරිලා යයි කියාගෙන යනකොට. හැබැයි ඒ අධිකරණ වලින් මිදීමට අධිකරණ සංසිඳු වීමට කරුණු කියනවට උන්වහන්සේ කැමති නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාළේ අයම්පිකෝ ධම්මෝ මේ ස්වභාවය භික්ෂුවගේ පවතිනවා නම් තියත්තාය අනෙක් අයගේ ප්‍රියභාවය පිණිස හේතු වෙන්නේ නැහැ. න ගරුත්තාය අනිත් අයගේ ගෞරවය පිණිස හේතු වෙන්නේ නැහැ. න භාවනාය හිත වර්ධනය කිරීමට කුසලමය වශයෙන් භාවනාවට හේතු වෙන්නේ නැහැ. න සමඤ්ඤාය ශ්‍රමණ ඵලය සඳහා ශ්‍රමණ භාවය සඳහා නිවන් සඳහා හේතු වෙන්නේ නැහැ. න ඒකී භාවය සංඝ සාමග්‍රිය සඳහා හේතු වෙන්නේ නැහැ. එනිසා ඒ වැරදි පැවතුම් අත්හල යුතුයි යන වග අවධාරණය කරමින් තමයි මේ දේශනාව පැවැත්වුවේ. ඒතර අධිකරණ කියලා කියනකොට මේ ශාසනික වශයෙන් අධිකරණ හතරක් තියෙනවා. විවාදාධිකරණය, අනුවාදාධිකරණය, ආකත්තාධිකරණය, කිච්ඡාධිකරණය කියලා. ඒකෙන් විවාදාධිකරණය කියලා කියන්නේ විවාද කිරීම. ඒක ජන සමාජයේ විවාද කරනවා අම්මා තාත්තත් එක්ක විවාද කරයි තාත්තා අම්මත් එක්ක විවාද කරයි අම්මා තාත්තා දරුවන් එක්කලා විවාද කරයි තවත් තවත් උදවිය එක්ක විවාද කරයි ඒක විවාද පමණයි විවාද අධිකරණය කියලා කියන්නේ ශාසනයෙහි අටලස් ભેදකර වස්තුවක් කියලා අධම්මෝ ධම්මෝති දීපෙන්ති ධම්මෝ අධම්මෝති දීපෙන්ති විනයෝ අවිනයෝති දීපෙන්ති වශයෙන් මේ තියෙනවා 18ක් කාරණා ඒ කාරණා තුළ දෙපැත්තට බෙදුනාට පස්සේ ස්වාමින් වහන්සේලා සංඝ ભેදයක් දක්වා යා හැකියි. ඒ නිසා එසේ නොවන්නට ඒ ඇතිවෙන විවාද මුලින පුටා දැමිය යුතුයි. මුලින්ම සුහදත්වයෙන් සංසිඳවා ගත යුතුයි. විවාදම් භයතෝ දිස්වා අවිවාදාන්ත අවිවාදාංච කේමතෝ. මේකේ තේරුම විවාද නොකිරීම සමගිය නිර්භය වශයෙන් දැකලා විවාද කිරීම භය වශයෙන් දැකලා විවාදයෙන් වැළකෙන්නට අනුශාසනා කරනවා. එතකොට මෙතනදී දැන් විවාදාධිකරණය ගන්න දැන් කෙනෙකුට ධර්ම විනය සම්බන්ධයෙන් දන්නව කවුරුත් කොසඹෑ නුවර අර වැසිකිළියේ වතුර ටිකක් තබලා ආපු එක අවිනේ කාරණයක් බව දැනගෙන ධර්මදර විනයධර ස්වාමීන් වහන්සේලා අතර ඇතිවෙච්ච ප්‍රශ්නය සංඝ බේදය දක්වා ඉහළට ගියා. බුදුරජාණන් වහන්සේටත් ඒක සංසිඳවන්න බැරි ගානට මේ ස්වාමින් වහන්සේලා මුරණ්ඩු වුණා. භාග්‍යතුන් වහන්සේ පාර්ලේය යථාගේ උපස්ථාන සහිතව පාර්ලේය වනයේහි වස්තුන් මාසයක් වාසය කළා. අන්න බලන්න පොඩි දෙයක් යන දුර කල්පනාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, ඉවසිල්ලෙන් මධ්‍යස්ථතාවයෙන් දරා ගන්න නැතිකම නිසා බුදුරජාණන් වහන්සේටවත් සංසිඳවන්නට බැරි තරමට ගැටුණා කියනකොට කොච්චර බරපතලද මේ විවාදය විවාදාධිකරණේ එතකොට එම නිසා දැන් අද කාලේ වුණත් ධර්මයේ සම්බන්ධයෙන් අපට ඕන තරම් මතිමතාන්තර ඇති වෙන්න පුළුවන්. එයි මේක කෙලෙස් නැසූ ਸਰවඥ සියල්ල දන්නා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මඟ පෙන්වීමක් අපට අනුගමනය කරන්න. එතකොට ඒ මඟ ගමන් කරගෙන යනකොට ඒ ਸਰවඥ නුවණ අපට නැති නිසා රාග ద్వේෂ මොහ අපට ආධික නිසා ඕනතරම් දේවල් ඒ ධර්මයට විනයට අනුකූල නොවන පරිදි සමහර ලාවට අනුකූලයි වගේ අපට පේන්න පුළුවන්. ඒබඳු තැන්වල තව පිරිසක් අනිත් පැත්තේ ඉන්න පුළුවන් සංඝ පිරිසක් මේ පැත්තේ තවත් ඉන්න පුළුවන්. එහෙම ඇති වුණාට පස්සේ දිගින් දිගට මේ විවාදය විවාදාධිකරණේ යන්න පුළුවන්. එහෙම දැන් විවාද කරන්නට පුළුවන් ධර්ම විනය සම්බන්ධයෙන් ඇති වෙන ගැටුම් බැටුම් වලදී ඒ විවාද කරනකොට සමහරලාට තමා දන්නවා කියලා හිතාගෙන අනිත් පැත්තේ ඉන්න භික්ෂුවට භික්ෂුන් වහන්සේලාට දොස් කියන්න පුළුවන්. තමුන්නාසේ දන්න දෙයක් නැහැ. කතාවගෙන ඉන්නවා. මේ විදිහට සැඩපරස් වචන සමහරට කියන්න පුළුවන්. සමහර බොරු කියන්නත් පුළුවන්. ඈ කේලම් කියන්නත් පුළුවන් ඒ අවස්ථාවෙල්ල කරලා. සැඩපරුස වචන කතා කරන්න පුළුවන්. දැන් එහෙම කරන්න ගියාට පස්සේ අපි කියමු කහා පැත්තේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට මෙහා පැත්තේ ස්වාමීන් වහන්සේ නමක් කේන්තියෙන් අර විවාද කරලා විවාදයේදී සමාජ පැත්තට කාරණා ඒ තුන නිසා අනිත් පාර්ශ්වයත් එක්කලා කේන්තියෙන් කිපිලා අර එහා පැත්තේ ඉන්න සිල්වත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට කිසිම කාරණයක් නැතුව සැකයකොත් නැතුව චෝදනා කරන තමුන්වහන්සේ මහානකම නැති කරගත්තු පරාජිකා වෙච්ච භික්ෂුවක් කියලා. තමුන්වහන්සේට මහානකම නැති කෙනෙක් ශාසනය නිර්පිච්ඡ කෙනෙක් කියලා චෝදනා කළොත් එහෙම බැරි වෙලාවෙත් ඒ චෝදනා කරන භික්ෂුවට සංඝාදිශේෂ කියලා ආපත්‍යක් වෙනවා. අන්න බලන විවාද කිරීමෙන් විවාදය පටන් ගැනීම අනුවාද කරනවා චෝදනා කරනවා චෝදනා කරාට පස්සේ එතකොට අර චෝදක භික්ෂුව ආපත්‍යාධිකරණය ආපත්‍යයටපත් වෙනවා ආපත්‍යයක් කියලා කියන්නේ ඒ විදිහට බොරුවට චෝදනා කළොත් එimhe කිසිම හෝඩුවාවකින් තොරව පරාජික ආපත්‍යකින් මහානකම නැති කරගත්තු කෙනෙක් කියලා මොකද මහානකම නැති කරගත්තා කියන එක වික්ෂුවකට තියෙන ඉහළම චරිත ඝාතනය බරපතල හොරකමක් කළා කියලා හරි එහෙම නැත්නම් මිනිස්සෙකු ඝාතනය කෙරෙව්වා කළා කියලා හෝ එහෙම නැත්නම් මේ තමුන්නාංශයේ තමාන්නාංශයේ නැති උතුරු මිනිස්දම් කියලා ධානා මාර්ගඵල කියලා පරාජිකා වුණා කියලා හරි එහෙම චෝදනාවක් කළොත් මේක බරපතලයි ඒකේ භික්ෂුවට බරපතල විදිහට බලපානවා එම නිසා දැන් එහෙම චෝදනාවක් කළොත් අන්න චෝදිත භික්ෂුවට නෙමෙයි වරද චෝදක භික්ෂුව කිසි වග විභාගයක් නැතු ඒ බඳු චෝදනාවක් කළ නිසා අන්න ඒකට කියන ආපත්තාධිකරණය. ඒ කියන්නේ මේ භික්ෂුව සංඝාදිශේෂ කියන යෝපන භික්ඛු භික්ඛුන් දුට්ඨෝ දෝසෝ අපතීතෝ අමූල කියන පරාජි කියන ධම්මේන අනුද්ධංසෙය. අර භික්ෂුවකට කෙපිලා මුල් රහිත කිසිම හෝඩුවාවකින් තොරව පරාජිකාපත්තිකින් චෝදනා කරනවා. සංඝාදිශේෂයකට පත් වෙනවා. එතකොට ඒ චෝදක භික්ෂුව අන්න ඒකට කියන ආපත්තාධිකරණය. ඊළඟට අපි කියමුකෝ එහෙම කරන්නේ නැතුව අර විදිහට බොරු චෝදනාවක් හුදෙක් කරනවා. එහෙනම් බොරු චෝදනාවක් කළොත් දෙලින්ම සම්පජාන මුසාවාදේ පාචිත්‍යං. ඒකත් ආපත්තාධිකරණය. ආපත්‍යාධිකරණ කීපයක් තියෙනවානේ. ඉතින් ඒ නිසා ඒකත් ආපත්‍යාධිකරණයට ලක් වෙනවා. ඉස්සල්ලා විවාද කරගත්ත ධර්ම විනය සම්බන්ධ කරගෙන දෙවනුව චෝදනා කළා. චෝදනා කිරීමත් එක්කලම තමන් ආපත්‍යයටපත් වෙනවා. ශික්ෂා පදයක් කැඩීමට ලක් වෙනවා. බොරුවක් කියවනම් මුසාවාද. කේලමක් කියවනම් පිසුන. බිහිකෝපේසුඤ්ඤේ පාචිත්‍යයන් කියන ශික්ෂාපදේ කැඩෙනවා. ඊළඟට බරපතල විදිහට පහත් කරලා කතා කරලා සැඩපරසචනය කියවනම් ඕමස්වාදේ පාචිත්‍යය. පහත් කොට සැලකලා කතා කිරීමේ පාචිත්‍යයක් වෙනවා. ශික්ෂාපදේ කැඩගෙනවා. පාචිත්‍යයක් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට දැන් ওই විදිහේ ආපත්‍ය වුණාට පස්සේ ඊළඟට තියෙනවා දැන් කිච්ඡාධිකරණය කියලා එකක් සාසනයෙහි. කිච්ඡාධිකරණය කියලා කියන්නේ මේ සංඝ සංස්ථාවේ සිද්ධ වෙන ස්වාමීන් වහන්සේලාගේ වැරදි ඒවා හොඳට හොයලා බලලා තමා විසින්ම හරි එහෙම නැත්නම් අනිකුත් ස්වාමීන් වහන්සේලා විසින් හරි ඒක කතා කරලා සුහදව සාකච්ඡා කරලා අදාළ ස්වාමින් වහන්සේ තුලින් සිද්ධ වෙච්ච වරදට පිළියම් කිරීමේ ක්‍රමය. දැන් පරාජිකා වුණා නම් පිළියම් කරන්නට බෑ. ඒක නිකන් කරටිය කැඩලා ගිය තල් කඳක් වගේ ආය රෝපණය කරන්නට බෑ. දෙබෑ වෙච්ච ගල් පර්වතයක් නම නැවත තිබුණු විදිහට සකස් කරන්නට බැරුවා වගේ, කහපාට වෙච්ච කොළයක් නැවත කොළපාට කරන්නට ගහේ බැරුවා වගේ, ඒක ගොඩ ගන්නට බෑ. බෙල කැඩිච්ච මිනිස්සෙක් ආය ජීවත් කරවන්නට බැරුවා වගේ ජීවත් කරවන්නට බෑ ශාසනයේ. ශාසනයේ පණ දෙන්නට බෑ. ශාස්ත්‍රයේ පණ නැමැති මහානකම දෙන්නට බෑ. උපසම්පදා ස්වාමීන් වහන්සේට මේ ජීවිතේ කොහොමවත්ම බෑ. එතකොට අන්න ඒ தത്വයටපත් වුණාට පස්සේ ඒකත් විසඳන ක්‍රමය තමයි කිච්ඡාධිකරණය. ඒ කියන්නේ එහෙම ඒ ස්වාමීන් වහන්සේ කැඳවල අර දැන් සාමාන්‍ය අධිකරණයේ වුණත් අද තියෙන ක්‍රමය දැන් චෝදක යා චූදිත යා මුණගස්සනවා. මුණගස්සලා චෝදකයාගේ චෝදනා ටික ඉදිරිපත් කරනවා. එතකොට ඒ කරුණාකාරණා බොහෝ වෙලාවට චෝදිතයාගේ පිළිගැනීම මතින් තමයි තීරණය කරන්නේ. සමහර අය චෝදිතයෝ පිළිගත්තේ නැත්නම් කරුණේතු කියලා තියෙනවා නම් බොරු කියනවා නම් එතනත් යම් යම් දඬුවම් වෙනවා. දැන් ශාසනය ක්‍රමයේ ගත්තට පස්සේ ශාසනය කරුණා ශාසනය. එසා සාසනික වශයෙන් මේ අධිකරණ විසඳන ක්‍රමය සාමාන්‍ය ලෝකයා විසඳන ක්‍රමයට වඩා වෙනසක් තියෙනවා යම් යම් අවස්ථාවලදී. දැන් ඔය දැක්කොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේ ළඟට යම් යම් වෙලාවල් වලදී කොසල් රජුරු ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මෙච්චර පිරිසකට මරණීය දාන නිහිසකසා දාන නියම කරලා මෙච්චර පිරිසකට උල තියාන නියම කරලා මෙච්චර පිරිසකට කසපාර මෙච්චර දෙන්න නියම කරලා තමයි මම මේ ආවේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හා හා ඒවා කරන්න එපා කියලා එහෙම කියන්නේ නැහැ. ඒ මොකද එහෙම එහෙම කරන්නට බෑ මේ බාහිර සමාජයේ. මොකද හේතුව එවගේ වෙලාවකදී බුදුරජාණන් වහන්සේ කියන්නේ දේශනා කරන්නේ මහරජ ඒක ඔබේ කාර්යය. එතකොට බුදුරජාණන් වහන්සේක අනුමත කරනවා නෙමෙයි. ඒක ඔබේ රාජකාර්යය. ඒකට මට මොකක්වත් කියන්න බෑ කියලා කියනවා මිසක භාගතුන් වහන්සේකට මොකොත් කියන්නේ නැහැ. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේගෙත් යම් යම් තැන්වලදී අර ස්වාමීන් වහන්සේ කෙනෙක් හොරකමකට අහ වුණාට පස්සේ එතන හිටියා නීතිඥ මහත්තයෙක් මහාන වෙලා. භාග්‍යතුන් වහන්සේ සංඝ පිරිසෙන් ඒ භික්ෂුව නැගිටවල හැවුවා මේ මහාන බිම්බිසාර රජුරෝ හිරගත කිරීමක් රටේ නිර්පීමක් දඬුවම් කිරීමක් වාගේ දෙයක් කරන්නේ මොනතරම් ප්‍රමාණයක හොරකමක් කළාට පස්සේද කියලා වටිනාකම එතකොට එයක පාදං වා බන්තේ පාදාරහං වා. ඒ යම් වටිනාකම් ප්‍රමාණයක්. පාදයක් හෝ පාදයක වටිනාකම් තියෙන දෙයක් හොරකම් කළොත් ස්වාමින්වහන්සේ මූල්‍ය දෙයක් මූර්ත දෙයක් හොරකම් කළොත් එයාට ඔය කියන දඬුවම් ටික දෙනවා කියලා. ඒතර භාග්‍යතුන් වහන්සේ ඒ රටේ පවතින සමාජයේ පවතින තත්ත්වෙත් එක්ක මේ වික්ෂ සමාජයත් යා යුතු නිසා භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේදී බැලුවා අතීත බුදුරජාණන් වහන්සේලා මහානකම නැති වෙන තරමේ හොරකමක ප්‍රමාණය කොතරින්ද නියම කරලා තියෙන්නේ කියලා. ඒ පමණක් බලලා බිම්බිසාර රජතුමා සෝවාන් වෙච්ච කෙනෙක් නිසා බොහොම පරම ධාර්මිකවම අවම දඬුවමක් වෙන විදිහට ලෝකයට වැඩ කරන නිසාත් ඒකයි මේකයි දෙකම ගැළපෙන නිසා භාගතුන් වහන්සේ ශික්ෂාපදයක් පැනව යොපන භික්ඛු ගාමාවාරඤ්ඤාව අදින්නන්තේ සංකාතං යනාදී වශයෙන් ශික්ෂාපදයක් පැනෙව්වා මෙන්න මේ ප්‍රමාණය හොරකමක් කළොත් ඒ භික්ෂුවගේ භික්ෂුත්වය නැති වෙනවා හැබැයි ඉතින් ඒ භික්ෂුව ඒ කරන එක රටට හානි වෙන දෙයක් අනුව වෙලා නම් සමහර ලාවට රටේ නීතියනුත් දඬුවම් වෙන්න පුළුවන්. බුද්ධ නීතියෙන් සාසනයෙන් නිරපීම සිවිල් නීතියෙන් වෙන දඬුවම් වෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී භාග්‍යතුන් වහන්සේ ඒකට අත තියන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී අර ජීවමාන කාලේ රජවරු කියනවා මේ ඔය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක අභයවරා රාජ්‍යරුව නිදහස් කරලා ඉන්න කාටි. ඒ නිසා ඒ වරද කරත් දඬුවම් දෙන්න එපා කියලා එහෙම ඒ පෞද්ගලිකව ගන්න තීරණ තීන්දුව තියෙනවා පරම ධාර්මික රජවරු නිසා. එතකොට දැන් මෙතනදී එහෙම ගත්තට පස්සේ මේ කිච්ඡාධිකරණය කියලා කියනකොට ඒක සමත කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ මේ සිද්ධ වෙච්ච වැරදි මේ කිච්ඡාධිකරණයෙන් සංසිඳවනවට කැමති නැහැ කියලානේ කීවේ. එහෙම අකමැති වුණාට පස්සේ ඒකේ ශාසනයෙහි ශාසනයට අහිතකර විදිහට බලපානවා. ශාසනය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකාරකම්නේ. ශාසන අනුලෝමිකව හික්මනවා නම් එතකොට ඒ ශාසනයට අහිතකර විදිහට බලපානවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙතනදී වදාලා මේ ඒ අධිකරණ වලින් කිච්ඡාධිකරණය සමන්වාගත වෙන්නේ සමත හතකින්. දැන් එතකොට එක එක ශික්ෂා පදයක් අර විදිහට කරුණොත් එහෙම අනිවාර්යයෙන්ම මෙන්න මේ සමත ක්‍රමයට තමයි සංසිඳවන්නේ. එතකොට විවාදකරණය විවාදාධිකරණය ධර්ම විනය සම්බන්ධයෙන් ඊළඟට චෝදනා කරගන්න ඕනෝන්ට භික්ෂුන් වහන්සේලා එතකොට ඒක වරදක් ඒකෙන් ශික්ෂාපද කැඩෙන මට්ටමට චෝදනාව ගියොත් ආපත්තාධිකරණය කියන තත්ත්වයට එනවා ඊළඟට ආපත්‍යයටපත් වුණාට පස්සේ ශික්ෂාපද කැරුණාට පස්සේ සංඝාදිශේෂහාරී පරාජිකාහාරී සංඝාදිශේෂහාරී ඊට පස්සේ තියෙන පචිතිහාරී ඔය විදිහට ආපත්‍ය ස්කන්ධ හතක් තියෙනවනේ නැත්නම් පහක් ඒ පහෙන් ඒවා කරනවට පස්සේ ප්‍රතිකාර විදි තියෙනවා ඒ ප්‍රතිකාර විදි තමයි මේ කියවෙන්නේ කිච්ඡාධිකරණයෙන් ඒ කියන්නේ ශාසනයෙහි එහෙම වරදක් වුණාට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලාට විසඳන ක්‍රමය. එතකොට ඒකේ තියෙන පළවෙනි එක තමයි සම්මපා විනය දාතබ්බෝ සති විනය දාතබ්බෝ අමූල විනය දාතබ්බෝ පටිඤ්ඤාය කාර්යතබ්බං යේබු යේසිකා තස්සපාපියසිකා තිනවත්හරකෝති කියලා හතක් තියෙනවා. දැන් පළවෙනි එක කියන්නේ සම්මුඛා විනය. දැන් පරාජිකාවකට පත් වුණත් ඊට පස්සේ පහලින් තියෙන ස්වයං වින්දන ආදී වශයෙන් කරුණු 10ක් ශික්ෂාපද 13ක් තියෙන ඒ ශික්ෂාපදයක් කඩවුනොත් ඊට පස්සේ 30ක් තියෙනවා නිසගි කියලා ඒ ශික්ෂාපදයක් කඩවුනොත් ඊට පස්සේ නිස 92ක් පචිති ඊළඟට පාටිදේශනීය ඊළඟට 575 75ක් සේකිය මේ මේ ශික්ෂාපද දුෂ්කර තියනවා තව සිය ගානකට වඩා ඒ ශික්ෂාපදයක් කරනාට පස්සේ සම්මුඛාවිනය සම්මුඛාවිනය අවශ්‍යයි. දැන් අද වුණා ස්වාමින් වහන්සේලා ළඟින් ආශ්‍රය කරන ගිහි පින්වතුන් දැකලා ඇති ස්වාමින් වහන්සේලා උත්කුටිකෙන් ඉඳගෙන ගෞරවනීය ආසනෙන් ඉඳගෙන ඔවුනොන්ට පාළි වලින් වාක්‍ය කියා ගන්නවා වැඳගෙන ඔවුනොන්ට වැඳගෙන. ඒකට කියන්නේ ඇවැද්දසනවා කියලා. අන්න එතන සම්මුඛාවිනය තියෙනවා. සම්මුඛාවිනය කියලා කියන්නේ එතන පොග්ගල සම්මුඛතාව කියලා ස්වාමීන් වහන්සේ නමක් තවත් ස්වාමීන් වහන්සේ නමක් ළඟට වෙලා ඇවැද්දසනවා. අන්න එතකොට සම්මුඛාවිනය තියෙනවා. පටිඥාතකරණය කියලා ප්‍රතිඥා කරන්නට ඕනේ. මගෙන් මේක ස්වාමීනි මේක මගෙන් වුණා මේ වරදට මම ඊට පස්සේපත් වෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා එතකොට පොඩි පොඩි ශික්ෂාපද තියෙනවා. ඒ විදිහට අර සම්මුඛා විනය පටිඤ්ඤාතකරණය කියන මේ කිච්ඡාධිකරණයෙන් සංසිඳ වෙනවා. එතකොට ඒ භික්ෂුව ආය හොඳ භික්ෂුවක්. අලජී නෝ සිල්වත් භික්ෂුවක්. දැන් අපිට තියෙනවානේ දුස්සීල භික්ෂුව ඊළඟට අලජී භික්ෂුව සීලවන්ත භික්ෂුව කියලා. දුස්සීල භික්ෂුව කියලා කියන්නේ කෙලින්ම අර පරාජික හතරක් මුලින් කියුණේ ඒවා එකට හරි ලක් වෙලා නම් එයාට කියන දුස්සීල භික්ෂුව කියලා. ඊළඟට පළවෙනියා ස්වයං වින්දනයෙන් ඒ සංඝාදිශේෂාදී කරනොත් ඒ ශික්ෂාපද කැඩුවොත් ඒ භික්ෂුව අලජී භික්ෂුවක් බවට පත් වෙනවා. ඊළඟට ඒ ශික්ෂාපදයන් සිදු වෙන්නේ. ඊළඟට ඔබේ තියෙනවා තව එකක්. දැන් අර රහත් ස්වාමීන් වහන්සේ නමකට චෝදනාවක් කළා. රහත් ස්වාමීන් වහන්සේ දබ්බමල්ල පුත් මහරහතන් වහන්සේගේ උන්වහන්සේට බරපතල අකුසල කර්ම විපාකයක් තිබුණා. අර චබ්බග්ගිය කියන්නේ මේ අසජි පුනබ්බසුක කියන මේ භික්ෂුන් වහන්සේලා මෙත්‍ය බුම්මජකාදී මේ කණ්ඩායමේ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේට බරපතල චෝදනාවක් කළා. මොකද හේතුව උන්වහන්සේට තමයි මේ දානවලට පිරිස යවන්නට සහ සේනාසන පැනවීමේ කටයුතු භාර වෙලා තිබුණේ. ධම්මමල්ල පුත්ත මහරහතන් වහන්සේ අවුරුදු 7යි රහත් වෙලා හිටියේ ඉර්ධියෙන් සියල්ල කරන්න පුළුවන්. එතකොට යම් අවස්ථාවකදී මේ චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලාට දානමාන ආදියට යනකොට දානේ අඩුපාඩුවක් එහෙම තිබුණොත් එහෙම ඒ අත්ංගේ පින් හරි අඩු නිසා සහ දායකව දානවා නොහික්මුණුම භික්ෂුන් වහන්සේලා කීප නම තමයි මේ මෙත්තිය බුම්මජක අසජිපුණබසුක ආදී මේ හය කණ්ඩායමක් හිටිය මේ පිරිස. ඉතින් ඒ දන් නිසා දායකයත්ව එහෙම ගෞරවයක් කරන්නේ සැලකිල්ලෙන් දානමාන ආදියක් දෙන්නේ. එහෙම කරන්න හොඳ නෑ. කොයි භික්ෂුවටත් එක විදිහට තමයි සැලකන්න ඕනේ. ඒක අපි කියවට ඉතින් එහෙම හැමෝම පිළිගන්නේ නෑනේ. ඒ නිසා දැන් එහෙම දානමාන ආදියකට අඩුපාඩුවක් තිබුණොත් එහෙම කෙලින්ම මේ අත හිතන්නේ ඕන්න දබ්බමල්ල පොත තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. දබමල පොත් අපේ වැරදි කියලා මිනිසුන්ගේ ශ්‍රද්ධාව බිඳුලා ඒක තමයි මේ මිනිස්සු අපට මේ හුණුසාල් වතුේ කාඩි හොදී දුන්නේ දානේ. කියලා ඔහොම සිද්ධියක් වෙලා දැන් මේ භික්ෂුන් පිරිස ඉතින් දාන වන්දලා හැමෙන් ආවා ආවට පස්සේ දැන් ඉතින් කල්පනා කර කර ඉන්නවා කල්පනා කර කර ඉඳලා දැන් දබ්බමල පොත් හාමුදුරුවෝ තමයි මේක කරලා තියෙන්නේ කියලා දබ්බමල පොත් ස්වාමීන් වහන්සේට පරාජිකාපත්‍යයෙන් භික්ෂුණියක සමග මෛතුන සේවනය කළා කියලා දැක්කා කියලා චෝදනාවක් කළා ඉතින් උන්වහන්සේ රහත් උන්වහන්සේ ඉතින් භාගතුන් වහන්සේ ගෙන්ලම් හැව දබ්බ මෙහෙම දෙයක් වුණාද කියලා. ඉතින් ඒවා ස්වාමීන් වහන්සේ මම හැබැයින් තියා හීනෙන්වත් මං අතින් හැම දෙයක් වෙලා නැහැ කියලා. ඊට පස්සේ දැන් නමුත් ඒක දැන් භාග්‍යතුන් වහන්සේගේ සිරිතක් තමයි ඒක භාග්‍යතුන් වහන්සේ තනියෙන් තීරණයක් කරගෙන මෙන්න මෙහෙමයි කියලා සංඝයාට පිළිගන්න කියලා සලස්වන්නේ නැහැ. ඒ වගේ වෙලාවකදී අර දැන් තියෙන අධිකරණයේ වගේම ඒ ක්‍රමයටම භාග්‍යතුන් වහන්සේ සංඝ පිරිස රැස් කරවලා සංඝ පිරිසට ඒ ප්‍රශ්නේ භාර කරනවා. මොකද සංඝ පිරිස කියලා කියනකොට එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයිනේ. එතකොට පොතුග්ජල ස්වාමීන් වහන්සේලා තියෙනවා, මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේලා තියෙනවා. හැම පැත්තෙම ආවගිය ස්වාමීන් වහන්සේලා ඉන්නකොට මේක විසඳුවාට පස්සේ ඒ ආරංචි හැම පැත්තටම යනවා. එතකොට ඒකේ ලොකු බලයක් තියෙනවා. නිවැරදි භික්ෂුව නිවැරදි වශයෙන්ුත් වැරදි භික්ෂුව වැරදි වශයෙන්ුත් එතකොට විවෘත වුණාට පස්සේ කාටවත් ප්‍රශ්නයක් කරන්නේ නැහැ. නැත්නම් දැන් භාග්‍යතුන් වහන්සේ වරදක් කරපුවා වරදක් වුණා කියලා මෙන්න මෙයා වරදක් කරලා තිනවා මේ භික්ෂුව වරදක් කරලා තිනවා මේ භික්ෂුව වරදක් කරලා නැහැ කියලා කෙලින්ම ඒ විදිහට ඒ විදිහටම තීරණ තීන්දුව මේ ඉදිරිපත් කළා නම් සමහර ලාවට පොතුජන භික්ෂුන් වහන්සේලාට හිතෙන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ එක්කෙනෙකුට වරදක් කියලා සැලකනවා අනෙක් කෙනා වරදක් කළේ නැහැ කියලා කියනවා එක එක්කෙනාට එක එක විදිහට මේ සලකන්නේ කියලා. එනිසා භාග්‍යතුන් වහන්සේ ඒ අභූත චෝදනාව එන්ට දෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ නියම ප්‍රජාතන්ත්‍රවාදී වරක විසඳානට සංඝයාටම බාර කරනවා. සංඝයාම එකතු වෙලා විසඳානට බාර කරනවා. දැන් ඒ වගේ අවස්ථාවකදී දැන් ඒ මේ රහත් වෙච්ච ස්වාමින් වහන්සේ සංඝයාට මේක ඉදිරිපත් කරන්නට ඕනේ. සංඝයා කියනවා මෙන්න මේ කියන පිරිස මෙන්න මේ ධබ්බමල්ල පොත තේරුන්ට චෝදනාවක් කරනවා. කියන මේ චෝදනාවේ මේකේ බරපතලකම මෙහෙමයි. එහෙම කියලා සම්පූර්ණ විස්තරේ වාර්තාව ඉදිරිපත් කරන සංඝ සමාජයට. සංඝ සමාජයට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළාට පස්සේ දැන් ඔන්න චෝදකයා චෝදිතය කරුණු ඉදිරිපත් කරන්නට ඕනේ. දැන් මෙතන චෝදකයා නම් ඉතින් පැහැදිලින කල්ලතු චෝදනාව කරලා තියෙන ඒක සංඝය ඉදිරිපත් කරනවා. ඒතර චෝදිතයාට අවස්ථාව සලසනවා දැන් තමන්ගේ නිදහසට කරුණු කියන්න කියලා. එතකොට දබමල්ල පුත්‍ර ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ විස්තරය කියන මාතින් හිම දෙයක් උනේ නැහැ කියලා. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා තනියේ අධිකරණයේ සංසිඳුන ස්වාමින් වහන්සේලා භාගතුන් වහන්සේට මේ වார்த்தාව දුන්නාට පස්සේ ලිඛිතවනේ වාචිකවනේ කාලේ මේ වார்த்தාව දුන්නාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ කියනවා එහෙනම් ඒ චෝදනා කරන භික්ෂුන් වහන්සේලාගේ මේ ගැන කරුණු විමසන්න තවත් කියලා. ඒ කරුණු විමසලා බලනකොට බොරුවක්. අමෝලික බොරුවක්. මේ තරහට කරලා තියෙන බොරුවක්. ඒ නිසා මේ පස්සේ ඉතින් දැන් මේ චෝදනාව නිසා දැන් භාගතුන් වහන්සේ වෙනම ඕන කාරණයක් ඉදිරිපත් කළා සතියෙන් විපුලත්වයටපත් වෙච්ච මහරහතුන් වහන්සේට පමණක් ඒ වගේ බරපතල චෝදනාවක් පරාජිකා චෝදනාවක් ආවොත් සති විනය දෙන්න කියලා. ඒ සතිවිනය දෙනවා කියලා කියන්නේ සංඝයා අතරෙන් සංඝයාගේ මේක පිරිනමනවා. මෙයා සතුලේ සතියෙන් විපුලත්වයට පූර්ණත්වයට පත්වෙච්ච කෙනෙක්. මෙයා තුලින් මෙහෙම දෙයක් වෙන්නේ මේ චෝදනාව බොරු එකක්. මේක අමෝලික බොරුවක්. දැන් එහෙම කීවට පස්සේ එහෙම කීවට පස්සේ ආයේ මේ රහතන් වහන්සේට චෝදනාවක් කරන්න අර ගොල්ලන්ට බෑ. ඒකට චෝදනාවක් කළත් සංඝයා පිළිගන්නේ නැහැ. සංඝයා කියනවා ඕක බොරුවක්, ඕක අමූලික බොරුවක්, මුණහන්සේගේ தત્ත්වය මේකයි කියලා බලාත්මක නැහැ. අර චෝදනාවට බලයක් නැහැ. පස්සේ කරන චෝදනාවකට ආයි බලයක් නැහැ. මොකද හේතුව සංඝයා තීරණය කරලා සංඝයා සම්මත කරලා ඉවරයි. මුණහන්සේ රහත් කියලා. අන්න බලන්න ශාසනීය අධිකරණ ක්‍රමය. අනේක තමයි සති විනය කියලා කියන්නේ. අමූල්‍ය විනය. අනේ ඒකත් විශේෂ එකක්. ඒකත් අර අධිකරණයක කොටසක්, ඉච්ඡාධිකරණ එකක්. අමුල විනය කියලා කියන්නේ දර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන උන්වහන්සේට මානසික රෝගයක් තියෙනවා. මානසික රෝගයක් තියෙනවා කියලා කියන්නේ අපි උමතු වෙලා කියලා කියන්නේ. ඒ උන්වහන්සේගේ ප්‍රකෘති සිහිය යම් වෙලාවකදී ලැබෙනවා යම් වෙලාවකදී සම්පූර්ණයෙන් උමතු වෙනවා. ඉතින් උමතු වුණාට පස්සේ දැන් උන්වහන්සේ එක එක වැරදි වැඩ කරනවා. සමහර විකාල භෝජන කරනවා, සමහර කාන්තාවන් සමග එකලාව ඉන්නවා, සමහරට එක එක වැරදි කරනවා. නොහොබිනා දේවල් කරනවා. මේ දස්වැල් වලට හානි කරනවා, එක එක දේවල් කරනවා. දැන් උන්වහන්සේ සම්පූර්ණ උමතු වෙලානේ මේ කරන්නේ. දැන් උන්වහන්සේ පියවිසි ආවට පස්සේ චෝදනා කර හාඳුර විකාල භෝජන වුණ ඔබ වහන්සේට. හාඳුර ඔබ වහන්සේ ගස් කැඩුවානේ. වෘක්ෂලතා සිදු දැම්මානේ. ආපත්‍ය වුණා. එහෙමනේ දැන් මේ මේ අපත්‍ය වෙලා සංඝදිශේෂයක් කළා. ඒවට ප්‍රතිකාර කරන්න කියලා කියනවා. ඒ උන්වහන්සේ කියන මම දන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මේක ලොකෝ ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දක්වා මේක ගියා. පස්සේ බුදුරජාණන් වහන්සේ කීවා දේශනා කළා මහණෙනි එහෙම සම්පූර්ණයෙන් උමතු වෙලා ඉන්න භික්ෂුවක් අතින් එහෙම දෙයක් වුණා නම් ඒක වරදක් විදියට ගන්න එපා. දැන් අද තියෙන බාහිර අධිකරණයේ සිවිල් අධිකරණයේදී පවා ඒක කියනෝනේ. බුද්ධ ශාසනයත් මනුෂ්‍ය ධර්මවල පිහිටාගෙන උතුරු මිනිස් දක්වා යන ගමන් මඟ. සාමාන්‍ය සිවිල් නීතියත් මනුස්සයින්ගේ යහපත පිණිස සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ නිසා ඒ භික්ෂුව කරපු වරදක් විදියට ඒක සලකන් දෙපා. එයා සිහියෙන් ඉඳලා කරන්නේ නෙමෙයි. එයා දැනගෙන කරා නෙමෙයි කියලා ඊට පස්සේ සංඝයා විසින් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි මේ භික්ෂුව මෙහෙම දෙයක් තියෙනවා මේ භික්ෂුවට. ඉතින් ඒ භික්ෂුව උමතු භාවයේ කොච්චරද කියලා එකතු වෙන වෙලාවකට විනය කර්මයක් කරනකොට එනවා. වෙලාවකට විනය කර්මයක් කරනකොට එන්නේ නැහැ. ඇවිල්ලා භාගයක් විනය කර්මයක් කරනකොට යනවා. ඉතින් උමතුයි. ඉතින් එයා එතකොට ඒ විනය කර්මයට බාධාවක් වුණා කියලා විනය කර්මයේ කෝප්‍ය වීමට කාරණයක් විදිහට සලකන්නේ. හැබැයි මේ උමතු භාවයේ සාමාන්‍ය උමතු භාවය නෙමෙයි. එතන විස්තර කරනවා මේ අසුචි සඳුනුයි එක විදිහට මඩින. ඊළඟට ගින්දරයි රත්තරණුයි එක විදිහට මඩින. ඒ කියන්නේ රත්තරන් සීතලයිනේ. ඊළඟට ගින්දර උණුසුම්නේ. එතකොට ඒ දෙක එක විදිහට අල්ලනවා, තලනවා, පොඩි කරනවා, අත ගන්නවා ඔක්කොම කරනවා. සඳුන් සුවඳයිනේ, අසුචි දුර්ගන්ධයිනේ. එතකොට සඳුනුයි අසුචි දෙකම එක විදිහට මඩිනවා. ඒතර බලන්න භාග්‍යතුන් වහන්සේ මේ උමතු භාවය නැත්නම් පොඩි දෙයක් නැත්තම් මට මේ පුංචි මානසික රෝගයකින් අරක වුණා කියලා මා මට ඒක අදාළ නැහැ මට මෙහෙමයි ඒවා කියන්න බෑ. ඒතර මෙතන උමතු භාවයේ සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන් විශ්ලේෂණය කියලා අපි කියන්නේ ඒ මට්ටමටම ගන්නට ඕනේ. ඒ මට්ටමට ගත්තට පස්සේ ඒ කෙනා කරන දෙයක් ශාසනයේ වරදක් කළොත් ඒක වරදක් විදිහට සැලකන්නේ. දැන් ගිහි සමාජයට ගියත් ඕකනේ. ගිහි සමාජයේ සිවිල් අධිකරණයට ගියත් පිස්සු ඇදිච්ච මිනිස්සෙක් යමක් කළා කියලා, උමුතු වෙච්ච කෙනෙක් යමක් කළා කියලා ඒගොල්ලෝ වරදක් පනවන්නේ ඒක තමයි විය යුත්තේ. ඉතින් ඒ විදිහට තියෙනවා. ඒකට කියන්නේ අමෝල්හ විනය. ඊළඟට තියෙනවා සම්මුඛා විනය දාතබ්බෝ සති විනය දාතබ්බෝ අමූල විනය දාතබ්බෝ පටිඤ්ඤාය කාර්යතබ්බං යේ භුයසිකත පටිඤ්ඤාය කාර්යතබ්බං කියලා කියන්නේ අර වරදක් කළාට පස්සේ ඒ භික්ෂුව කෙලින්ම ප්‍රතිඥා කරන්නට ඕනේ මාතින් මේක සිද්ධ වුණා කියලා කියන්න ඕනේ අඟවන්නට ඕනේ ඒ ඇඟෙව්වට පස්සේ තමයි ඒක වරදක් විදිහට එයාට චෝදනාවක් විදිහට ශික්ෂාපදයක් කඩවනවා විදිහට සලකන්නේ. එහෙම නැත්නම් ගණන් ගන්න එක බලාත්මක නැහැ. විශ්ව වරදක් කළත් එයා ඒක පිළිගන්නේ නැත්නම් බොරු කීවෙත් ඒක එයාට අදාළයි. එයා බොරු කීවා කියලා අනෙක් කෙනෙකුට මෙයා බොරු කියන්නේ කියලා සම්පූර්ණ තීරණ සින්දුවකට එන්න බෑ. අන්න බලන්න මේ ශාසනයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී සම්පූර්ණ ලක්ෂණය. යේබුයසිකා. යේබුයසිකාව කියලා කියන්නේ තර විදියට අර වැරදි භික්ෂුන් වහන්සේලාගේ සිද්ධ වුණොත් එහෙම දැන් අපි කියමුකෝ දැන් ඒක විසඳන්න ගියාට පස්සේ දැන් සංඝයා එක්කාසු වෙලා සංඝයා කරේ ඉන්න ඇතැම් භික්ෂුන් වහන්සේලාත් ටික අමුතු අමුතු අදහස් තියෙනවා. අපි කියමුකෝ යම් භික්ෂුවක අතින් වරදක් වෙලා තියෙනකොට සමහරලාට එයාගේ ගුරුවරු සමහරලාට එයාගේ ශිෂ්‍ය සමහරලාට එයාගේ අසුනිසුරු කරපොයි සමහරලාට එයාට යම් යම් දේවල් ගනුදෙනු වෙච්ච අය සමහරලාට ගිහි කාලේ තිබිච්ච සම්බන්ධතා ඒවා මතින් අර වරද කරෝ භික්ෂුව චෝදක භික්ෂුව බේරන්නට කරුණු කියන්න පුළුවන් ධර්මයට අනුකූල නැතුව විනයට අනුකූල නැතුව අගතිගාමී වෙලා අධර්මානුකූලව අවිනයානුකූලව අන්න ඒ වගේ වෙලාවකදී ඔක්කොගේම කැමැත්ත ගන්නෙ නැතුව මේ භික්ෂුවට වරදණියම කිරීමට එතන ඉන්න බහුතරයක් ධාර්මික භික්ෂුන් වහන්සේලාගේ විනයානුකූලව පිළිපදින භික්ෂුන් වහන්සේලාගේ කැමැත්ත අනුව අර භික්ෂුවට කරපු වරද පිළිබඳව අවශ්‍ය කරන තීරණ තීන්දුව ගැනීම සිද්ධ කරනවා. ඒක තමයි ඒ භුයස්සිකාව කියලා කියන්නේ. බහුතරයේගේ කැමැත්ත සලකන විනයානුකූල ධර්මානුකූල බහුතරයේගේ කැමැත්ත අනුව සියල්ලගේ කැමැත්ත ගන්න නැතුව කරන ක්‍රමයකුත් ශාසනයෙහි තියෙනවා. තාස්ස පාපියසිකා රසපාපියසිකා කියලා කියන්නේ නිතර නිතර ශික්ෂාපද කැඩෙනවා නම් අන්න ඒ භික්ෂුවකට මේක කරන්න එපා කියලා බරපතල විදියට තරජනාත්මක වාගේ කරන පැනවීම. ඒ කියන්නේ අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියානේ උදායි කියලා මේ ස්වාමීන් වහන්සේ නිතරම ආපත්‍යයටපත් වෙනවා. ඒ කියන්නේ පරාජිකා වෙලා නැහැ. කාන්තාවන් සම කාන්තාවන් ඇසුරු නිසුරු කරනවා ස්පර්ශ කරනවා. ඊළඟට කාන්තාවන් සමග නරක වචන කතා කරගෙන ඉන්නවා. ඊළඟට අපි සිංහලෙන්ම කියොත් කපුකම් කරනවා. මෙන්න මේ වගේ දේවල් නිතර නිතර කරනවා. දැන් මේවා කරාට පස්සේ මේවා පරාජිකාවට පස්සේ තියෙන ලොකුම ශික්ෂාපද. මේ ශික්ෂාපද කරුණාට පස්සේ නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒවට කියන්නේ උත්තාන ගාමිනී ආපත්. ඒ කියන්නේ ඒ ශික්ෂාපදයක් කඩලා තව භික්ෂුවකට කියන්නේ නැතුව, ඒ කියන්නේ ශාසනය නම් කියන්නේ ඇවැද්දසනවා. ඒක කියන්නේ නැතුව ඉඳලා අපි කියමුකෝ සතියක් නොකිය හිටියා. එහෙනම් ඒ සතියක්ම නැවත වතාවක් ඒ භික්ෂුව දඬුවමක් විඳින්නට ඕනේ. ඒකට කියන්නේ පිරිවෙස් පුරණව කියලා සාසනය. පරිවාස කාලයක් කියලා අපි කියන්නේ සාමාන්‍ය සිවිල් සමාජෙත් කියන්නේ සාමාන්‍ය ඊට කිට්ටුයි යනවා. තව කොන්දේසියෝකේ ගොඩක් තියෙනවා. ඊට පස්සේ මානක් පුරනවා කියලා තව දවස් 6ක එකක් තියෙනවා. ඒ කියන්නේ සංඝයාට ගරු බුහුමන් කරමින් සංඝයායක එකවහලාක් යට නොනිදමින් ඇඳක් වාගේ දෙයක්වත් පාවිච්චි නොකරමින් විවසැතපෙමින් මොකද ඒ ලොකු වරදක් කරාට පස්සේ නිකාම්ම මගේ මේක වුණා කියලා නිදහස් කරන්නට බෑ. ඒකට යම් දඬුවම් මාලාවක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් භික්ෂුවකටම හිතසුව පිණිස තමයි මේ දඬුවම් ක්‍රමය ඊ타මත්ම කාරුණික දේශනා කළේ. එතකොට ඒ විදිහට මේ ස්වාමීන් වහන්සේට දැන් මේ ශික්ෂාපදේ කඩනවා නිතර නිතර නිතර මේවට තනියෙන් අර ඇවැදෙසනවා කියන ක්‍රමයට පිරිසිදු වෙන්නට බෑ. මේකට සම්පූර්ණයෙන්ම සංඝයා හතර පහ නමක් එකතු වෙන්නට ඕනේ මේවට මේ වගේ පිරිසිදු වෙන ක්‍රමයට විනයානුකූලව කටයුතු කරන්න. ඉතින් සංඝයාට නිතර එකතු වෙන්න වෙනවා මේ උදායි ස්වාමින් වහන්සේ නිසා ඒ කටයුතු සඳහා උදායි හාමුදුරුවන්ට විනය කර්ම කරන්න. ඊට පස්සේ වෙහෙසක් නිසා ඔන්න සංඝයාතරෙන් මේක අපට බණ භාවනා කරගන්නත් හරි බාධාවක්. මෙහෙමයි කියලාට පස්සේ ඔන්න භාග්‍යතුන් වහන්සේ වදාලා එහෙනම් ඒ උදායි හාමුදුරුවන්ට මේ තස්ස පාපී සිකාව ඔය වගේ වැරදි නිතර නිතර කරන්න එපා කියලා දැඩිසේ අවවාද කිරීමක් කරන්න කියලා. අන්න බලන්න මහා කරුණාව. දැන් බලන්න එහෙනම් දැන් භාග්‍යතුන් වහන්සේට තිබුණා එහෙනම් ඔයත් අන්ට සිවුරලා යන්න කියන්න කියලා. නෑ එහෙම කියන්නේ එහෙම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවක් නෑ මොකද හේතුව මේ ශාසනයේ ඉන්නකොට කොහොමත්ම ගිහි ගෙදරට වඩා අඩුවෙන් තමයි පව් කෙරෙන්නේ කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ කැටි භික්ෂුන් වහන්සේලා ගිහියටත් වඩා පව්කම් කරන නමුත් ප්‍රතිශතක වශයෙන් බැලුවොත් එහෙම ගිහි යොස් ගිහි උදවිය 100ක් ගත්තොත් පැවිද්ද 100ක් ගත්තොත් ගිහිය 90ක් බරපතල වැරදි කරනවා නම් පැවිද්ද 10ක්වත් ඒ බරපතල වැරදි කරන්නේ නැහැ ඒක තමයි සත්‍යය. එතකොට ඒ නිසා මේ භාග්‍යතුන් වහන්සේ ඒ ශාසනයෙන් නිර්පණ්ඩ කියන්නේ නැහැ. නිර්පීමට හේතු වෙන පරාජිකාවකට පත් වෙලා තිබුණොත් ශාසනානුලෝමිකව ඒක තමාම ස්වේච්ඡාවෙන් ඉවත් වෙලා යනකොට බලෙන් කවුරක්වත් ශාසනයෙන් එළවීමක් කරන්නේ අද කාලුණත් ඒක තේරුම් ගන්නට ඕන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් යවණේක නෙමෙයි හපංකම අඩුපාඩුකම් තිබුණත් ස්වාමීන් වහන්සේ කෙනෙක් රැකගන්න එක තමයි ගිහි පැවිදි කාගේත් වගකීම වෙන්නේ. ඊළඟ එකක් තියෙනවා තිනවක්කාරකය කියලා. ඒ කිච්ඡාධිකරණය කියන එකම ස්වාමීන් වහන්සේලා අතින් වරදක් වුණාට පස්සේ කිච්ඡාධිකරණය කියන එකෙන් කොටසක් ඒක. ඒ කියන්නේ බලන්න භාග්‍යතුන් වහන්සේ කියනත් මහා කරුණාව. ඒ ස්වාමීන් වහන්සේලා අතින් පොදුවේ සියලු දෙනා අතින්ම වාගේ වෙලා තියෙන පොඩි පොඩි පොඩි පොඩි ශික්ෂාපද කැඩීම. ඒ කියන්නේ පරාජිතා කියන බරපතල ඒවා දෙන්නලා නෙමෙයි. ඒවා කරන උත්සාහය ප්‍රතිකර්ම කරන්නට බෑනේ. සංඝාදිශේෂ වලිනුත් අපි ගත්තොත් එහෙම ගිහියන් සම්බන්ධ වෙච්ච වැරදි තියෙනවනේ. එතකොට දැන් තිනවත්තරකය කියන වචනයේ තේරුම අර තනකොළ වලින් වැලි ගොඩකින් පස් ගොඩකින් අර අසුචි ගොඩක් වහලා දානවා වගේ දුර්ගන්ධය නොහමන්නට මේ සංඛ්‍යා එක එක්කෙනාට ඔබ වහන්සේට අර කුණා ඔබ වහන්සේට අර කුණා මේ වහන්සේට මේ කුණා කිය යන්න ගියොත් එහෙම මහා අවුලක් වෙනවා. ඉවරයක් නැති සංසාරේ වාගේ වෙනවා. ඒවා ලියන්න ගියාට පස්සේ ඊළඟට නැති කෝලහල ඇති වෙන්නට පුළුවන්. නැති වචන හරඹ ඇති වෙන්නට පුළුවන්. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ ඒ වගේ අවස්ථාවලදී කීවේ ගිහියනොත් ඔය ශික්ෂාපද කැඩෙනේවට ගිහියන්ට නදී පුංචිකමකොත් වෙලා නැත්නම් බරපතල ශික්ෂාපදිය කැඩලත් නැත්නම් සංඝයා ඔක්කොම එකතු වෙලා අපේ මේ මේ මේ මේ පොඩි පොඩි පොඩි පොඩි වැරදි වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒවා දැන් වුණාට ප්‍රතිකාරක් ප්‍රතිකර්ම කරන්න ගියොත් මේක එක එක කලකෝලහලයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක තිනවත් ආහාරගිය තනකොළ වලින් වහලා දැමීමක් වෙන ආයෙ මේව හාරවස්සන් නැතුව මේ කපටිකමක් කරනවා හැම නෙමෙයි. කපටිකමක් කරනවා නම් ඉතින් නොකර ඉන්නම තිබුණානේ. එහෙම වහලා දාලා ඒව ගැන කතා කරන්නේ හැබැයි ආය ඒව නොවෙන්නට වග බලා ගන්නට ඕනේ. ඉතින් ඔන්නෝම තමයි පින්වතුනි මේ අධිකරණ කියන එක ගත්තට පස්සේ මේ ශාසනයේ මේ කාලේ හරි පුළුල් මාතෘකාවක්. මේකෙන් බණ කියනවා නම් පැය ගණන් කියන්න පුළුවන් එහෙම කියලා දැන් මොකද විනය පිටකයේ සම්පූර්ණයෙන් කියන්න ගියොත් මේක විනය පිටකයේ සියල්ලම ආවරණය කරලා තියෙනවා මේ අධිකරණ හතරට සහ මේ සමත හතට සප්ත සමතවලට අධිකරණ කියලා කියන්නේ මුල් අධිකරණ තුනෙන් කියන්නේ වැරදි සිද්ධ වෙච්ච වැරදි තුන්වෙනි කිච්ඡාධිකරණය කියලා කියන්නේ ඒ වැරදි වලට ප්‍රතිකර්ම කරන ක්‍රමය ප්‍රතිකර්ම කිරීම සඳහා පාවිච්චි කරන්නේ අර විදියට සම්මුඛාවිනේ සම්මුඛ වීම එකතු වීම සතවිනේ රහතුන් වහන්සේ නමක නම් ඒ විදිහේ මුලින් කියවෙච්ච ආකාරයේ ක්‍රමයක් අනුගමනය කිරීම අමෝල විනේ අර මානසික රෝගයක් තියෙන භික්ෂුවකට දෙන ක්‍රමය චෝදනාවක් කරනකොට ඊළඟට ප්‍රතිඥා කිරීම ඊළඟට ධර්මානුකූල භික්ෂූන්ගේ වැඩි ප්‍රමාණයෙන් ඒ කාරණේ සංසිඳු වීම බරපතල නිතර නිතර ශික්ෂාපද කරන කොට සංඝයාට වෙහෙස කරවෙන ආකාරයට ඒ තර්ජනය කරලා මේක කරන්න එපා කියලා නියම කරන එක ඊළඟට මේ තියෙන අස්කාරකය අර විදිහේ පොඩි පොඩි වැරදි වෙලා තියෙනකොට ඒව නැවත නොවන්නට සංඝයා එදාට එන්නට ඕනේ සියලුම ස්වාමින් වහන්සේලා අදාළ විහාරස්ථානින් ලෙඩ ස්වාමීන් වහන්සේ කෙනෙකුටත් ණය වෙත් තිනට බෑ. මොකද මේක බරපතල ප්‍රශ්නයක්. මොකද ඒ භික්ෂුව පස්සේ ආවොත් එම ඔබ වහන්සේලා කොහොමද තනකොළ විවාහනේ වෙච්ච වැරදි වලට දැන් ඒවට ප්‍රතිකාර කරන්න කියලා. ඒ නිසා කවුරුවත් නොගියන් බෑ සියලු දෙනාම. දැන් වෙන වෙන කර්මයක් කරනකොට සාමාන්‍ය ශාසනික ක්‍රමයක් තියෙනවා. එයාගේ ඡන්දය අරන් ඉන්න, කැමැත්ත අරන් ඉන්න. එතකොට ඒ භික්ෂුව නාවත් ඇති කියලා. මේකෙදි එහෙම බෑ. අන්න බලන්න මේ විදිහට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අධිකරණය කියන මේ උගන්වීම තුළ මොනතරම් මහා කාරුණික ශික්ෂණයක් ඊ타මාත්ම විනිවිදව පැහැදිලිව නිර්වෝල්ව විධිමත්ව ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයන්ගෙන් අනුනව දේශනා වෙලා තියෙනවාද කියලා අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අධිකරණ කියන වචනේ එල්ල කරලා තමයි ඉතින් මේ කියපු මේ කලන්දික කියන කලන්දක කියන ස්වාමීන් වහන්සේ මේ මේ වැරදි වෙනවා හැබැයි සමතේ නිරවුල් කරනවට කැමති නැහැ. ඉතින් ඒක තමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒක හොඳ නෑ. ඒක නිරවුල් කරන්නට ඕනේ. සමතෝලින් සමතේකටපත් කරන්නට ඕනේ. එතකොට තමයි සමගිය පිණිස, නිවන් පිණිස, ගෞරවය පිණිස, ප්‍රියභාවය පිණිස සංඝයාගේ සාමග්‍රිය පිණිස හේතු වෙන්නේ. ඒ ටික කරගෙන ගියොත් තමයි ඒ දෙවියන් සහිත ලෝකයාටම ඒ භික්ෂුන් වහන්සේලාගේ සාමග්‍රිය ලෝවි ලෝතුරාසුව පිණිස හේතු වෙන්නේ ඒ ස්වාමීන් වහන්සේලාටත් ඇසුරු නිසුරු කරන උදවියටත් ඒක ඒ සංඝ සාමග්‍රියෙන් ගිහි සාමග්‍රිය ගොඩනගාගෙන තමාගේ සීල සමාධි ප්‍රඥා සමති විපස්සනා භාවනා උතුම් ගුණ දියුණු කරගෙන සාසන පරමාර්ථය දක්වා බුදුපස්සේ බුදුමහරහතුන් වහන්සේ අවබෝධ කළ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම යන්න හැකියාව ලැබෙන්නේ. එමනම් ඔය කියවෙච්ච කාරණා ටිකට අනුකූලව හිතලා ගිහි පින්වතුන් තමන්ගේ ගිහි භූමිකාවත් ධර්මානුකූල කරගෙන විදියට අනුකූල කරගෙන මේ වගේ ගන්න පුළුවන් හරි එකතු කරගෙන මොකද ඔබත් යන්නේ නිවන් මඟ අපිත් යන්නේ නිවන් මඟ සාසනයයි ගිහි ගෙදරයි පොඩි වෙනසයි තියෙන්නේ. ඇතුළත දියුණු කිරීම ශික්ෂණය අප සියලු දෙනාටම සාධාරණයි. හැම දිනාටම මේ ධර්මානුශාසනාව නිවන් මඟේ ගමන් කොට ඒ නිර්වාණ අවබෝධය දක්වා යෑමට හේතු උපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රී කිරීමට කැමති වෙනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු සම්බුදු පියාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේ උදෙසා දේශනා කළ අධිකරණික සූත්‍රයේ ඇසුරෙන් සදහවත් ඔබේ පහන් සංවේගයේ උදෙසා ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මේරිකම බෝතලේ හෙළගම කිනුතුලාගල ආරණ්‍ය සේනාසන අධිපති පූජනීය තල්ගමුවේ සුදීරානන්ද ස්වාමීන් වහන්සේ වහන්සේට දුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු